සදහම් කතිකාවත අද දවසේත් අපි ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ විශිත මාර්ගයේ අපි දැන් දේශනා 28ක් පමණ ඔස්සේ විශිත මාර්ගයත් මූලපටන් පැහැදිලි කරගෙන එනවා ශීල නිර්දේශය අවසන් වෙලා දුතාංග නිර්දේශය අපි සාකච්ඡා කරමින් ඉන්න අතරවාරයේ අද දවසේත් අපි බලාපොරොත්තු වෙන්නේ තවත් දුතාංග දෙකක් පිළිබඳව විස්තර විවරණය කරන්න කරුණු කාරණා පැහැදිලි කර දෙන්න. ඒ නිසා ඒ සඳහා සහ සම්බන්ධන හැම සුළු දෙනාම ඊටමත් මෛත්‍රී සිතින් සිහිපත් කරමින් අපි අද දවස් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ සෝසානිකාංගය සහ යථා සම්පතිකාංගය කියන දුතාංග දෙක පිළිබඳව. ඒ අනුව විශේෂ මාර්ගයේ බදන්තාචාර්ය බුද්ධඝෝෂ මාහිම්පාණන් වහන්සේ අපට මේ සියලුම ධර්ම කරුණු කාරණා පෙරහැර දක්වමින් නිවන් මඟ ගමන් කරන බුද්ධ පුත්‍රයන් වහන්සේලාට නිවන් මඟ ගමන් කරන ගිහි පැවිදි දෙපිරිසටම මේ නිවන් මඟ ගමන් කිරීමේදී අත්‍යවශ්‍ය වන ඒ නිවන් මඟ ගමන් කිරීමේදී වැදගත් වන කරුණු කාරණා සමුදායක් අපිට පැහැදිලි කර දෙනවා. ඒ අනුව අපට විස්තර විවරණය කරමින් මේ දුතාංග නිර්දේශය පුරාවට පැහැදිලි කරනවා. භික්ෂුවක් තමන්ගේ ශීලයේ සම්පාදනය කරගන්න අතර වාරයේදී තමන්ගේ ඒ ශීලය පරිපූර්ණත්වයට පත්වීම පිණිස ශීලයට අනුග්‍රහ පිණිස මේ අල්පේච්ඡතා ආදී ගුණධර්ම සම්පාදනය වන දුතාංග සමුදාය පිළිබඳව. මේ දුතාංග අතරේ අපි දැනට දුතාංග කිහිපයක් සාකච්ඡා කරලා අවසන් වෙලා දැන් අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ සෝසානිකාංගය සහ යථා සම්පතිකාංගය කියන දුතාංග දෙක තමයි අද සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ අනුව පළවෙනිම දුතාංගය අපි සාකච්ඡා කරන්න ගන්නේ අද සෝසානිකාංගය පිළිබඳව. සෝසානික කියලා කියන්නේ සුසාන කියලා කියන්නේ සොහනට. එතකොට සොහනේ වාසය කරන භික්ෂුව පිළිබඳ දුතාංගයට තමයි සෝසානිකාංගය කියලා කියන්නේ. ඒ අනුව සොහොනෙහි වාසය කිරීම ස්වභාව කොට ඇති භික්ෂුන් වහන්සේගේ දුතාංගය සෝසානිකාංගය. ඉතින් මෙතනදී සොහොන කියන්නේ මොකක්ද කියලා අපි දැනගන්න ඕනේ. සොහොන කියලා සාමාන්‍ය මිනිස්සු ගමක් ගමක යම් ප්‍රදේශයක් මේක සොහොනයි කියලා වෙන් කරගත්ත පමණින් මේක සොහොනක් බවට පත් වෙන්නේ නැහැ. සොහොනක් කියලා කියන්නේ මල සිරුරු දවන ස්ථානයක් කියලා සඳහන් කරන්නේ. ඒ අනුව යම් තැනක මල සිරුරු දවනවා නම් ඒ බඳු තැනක් තමයි සොහනක් කියලා අපිට සඳහන් කරන්නේ. ඉතින් යම් එකවරක් මල සිරුරක් දවලා තියෙනවා නම් එතන අවුරුදු 12ක් යනකම් සොහනක් විදිහට සලකන්න පුළුවන් කියලා කියනවා. ඒ නිසා එබඳු සොහනක වාසය කිරීම ස්වභාව කරගත්ත භික්ෂුවට කියනවා සෝසානික භික්ෂුවක් කියලා. ඒ සෝසානික භික්ෂුවගේ දුතාංගය තමයි අපි කියන්නේ සෝසානිකාංගය කියලා. ඒ අනුව සෝසානිකාංගය සමාදන් වෙන්නේ කොහොමද? න සුසානම් පටික්කිපාමි සෝසානිකංගං සමාදියාමි කියලා. සුසානය එහෙම නැත්නම් සොහන ප්‍රතික්ෂේප නොකරමි, අත් නොහරිමි, සෝසානිකාංගය සමාදන් වෙමි කියන ආකාරයෙන් මේ කවර හෝ වාක්‍යයකින් සෝසානිකාංගය කියන දුතාංගය අපිට සමාදන් වෙන්න පුළුවන්. ඒ විදිහට සෝසානිකාංගේ සමාදන් වෙච්චි භික්ෂුවක් කොහොමද කටයුතු කළ යුත්තේ කියන එක සෝසානිකාංග පිළිබඳ විධානය මේ විසුද්ධි මාර්ගය අපිට බුදුගෝසාචාර්යන් වහන්සේ පැහැදිලි කරනවා. ඒ අනුව අපිට සඳහන් කරනවා සොහොනේ වාසය කරන භික්ෂුවක් තේනපන සෝසානිකේන යම් manussා ගාමං නිවේසෙත්වා ඉදං සුසානන්ති වවත්තපෙන්ති තත්තන වස්තබ්බං ගම්වල මිනිස්සු සොහොන මෙන්න මෙයයි කියලා තීරණයක් කරගන්නවා. අපේ ගම මේක අපි ගම පිහිටුව ගමු. ඒ ගමේ සොහොන මෙන්න මෙතනයි කියලා නිශ්චය කරගන්නවා. මේක සොහොන් පිටිය කියලා. එහෙම සොහොන් පිටිය කියලා නිශ්චය කරගත්ත පමණින් ඒ සොහොනක් බවට පත් වෙන්නේ ඒ බදු සොහොනක වාසය කිරීම සෝසානිකාංගයේ සම්පාදනයේට ප්‍රමාණවත් වෙන්නේ නැහැ කියලා සඳහන් කරනවා. ඒ නිසා මල සිරුරු දැවීමක් සිදු වෙලා නැත්නම් එතන සොහොනක් නොවේ කියලායි සඳහන් කරන්නේ. ඒ නිසා සඳහන් කරනවා එක් වරක් එක් වරක් ජහපිත කාලතෝපන පට්ටාය එක සැරයක් මල සිරුරක් දවපු තැන පටන් සචේපි ද්වාදශ වස්සානේ චඩ්ඩිතං තං සුසාන මේව. ඒ සොහොන අතහැරලා දැම්මනම් අවුරුදු 12ක් යනකම් ඒ වුණත් එතන සොහොනක්ම තමයි කියලා කියනවා. ඒ නිසා එක සැරයක් යම් තැනක මල සිරුරක් දැවුවා නම් ඒක සොහොනක් විදිහට තිබිලා අය මිනිස්සු එතන මල සිරුරු දැවීම සිදු කරන්නේ නැතත් ඒක අවුරුදු 12ක් යනකම් ශෝහනක්ම තමයි කියලා කියනවා. ඉතින් මෙතනදී මලශිරුරු දැවීම කියන කාරණේදී ඉතින් අපිට හැඟෙන දේ තමයි මලශිරුරු වර්තමානයේ සමහර වෙලාවට දැවීමෙන් තොරව මලශිරුරු බුහුම දානය කරන ඒ බුහුම දානය කරන තැනත් ශෝහන කියලා ගන්න පුළුවන් කියන එක තමයි අපිට මෙතනදී හැඟ වෙන අදහස දැවීම විතරක්ම නෙවෙයි කියනවා. නමුත් මෙතන සඳහන් කරන්නේ යම් ප්‍රදේශයක් සෝහනකේ කියලා නිකන් පරිච්ඡින්න කරපු මට්ටමින් ඒක පිරිසිදුපු මට්ටමින් ඒක සෝහනක් බවට පත් වෙන්නේ නැහැ. ඒතරට මල සිරුරු ගෙන දැමීමක් සිදු කරන්න ඕනේ කවර හෝ ආකාරයකින්. ඉතින් ඒ බඳු තනක් සෝහනක් බවට පත් වෙනවා. ඉතින් ශෝෂානික වික්ෂුව විසින් කියනවා චංකම මණ්ඩපාදීනි කාරිත්වා මංච පීඨම් පඤ්ඤාපෙත්වා පාණියං උපත්තහපෙත්වා ධම්මං වාචෙන් තේනන විස්තප්පා. ඒ සෝහනට යන වික්ෂුව ගිහිල්ලා ඉවරලා එතන සක්මනක් හදාගෙන මඩුවක් හදාගෙන එතන ඇඳක් ගෙනල්ලා තියාගෙන පුටුවක් ගෙනල්ලා තියාගෙන පෑන් එලවලා තව ආයෙත් බණ කියමින් එහෙම ඉන්න එපා කියලා කියනවා. සොහොන්ට යන භික්ෂුන් වහන්සේ ඒ දුතාංගය ගරුක දුතාංගයක් ඒ නිසා දුකසේ පරිහරණය කළ යුතු දුතාංගයක් කියලා සඳහන් කරනවා. නිසා මේ සොහොනට යන්නේ ඇත්තටම අපි මේ සොහොනට ගිහිල්ලා සැපක් බලාපොරොත්තු වෙන වඩාත් හොඳින් මේ සොහොනේ රාත්‍රිය ගත කරන බලාපොරොත්තු නෙමෙයි තමන්ට මේ ජීවිතයේ අනිත්‍ය අසාර භාවයේ පිළිබඳ මරණ සංඥා ආදී නැවත නැවතත් එළවගෙන මේ ජීවිතයේ තියෙන මේ විදර්ශනා නුවණ මොහු පුරා යාමට අවශ්‍ය පසුබිමක් ඒ තුළ සකස් කරගන්නයි ශෝණත යන්නේ. ඒ නිසා ඒ ශෝණත යන භික්ෂුව අප්‍රමාදීව තමන්ගේ කටයුතු කළ යුතුයි කියලා සඳහන් කරනවා. ශෝණත යන භික්ෂුන් වහන්සේ ශෝණත යනකොට තමන්ට ශෝණත යෑම නිසා යම් යම් උපද්‍රව අනාගතය ඇති වෙන්න පුළුවන්. ඒ අනාගතයේ ඇතිවිය හැකි උපද්‍රව නිසාවෙන් සඳහන් කරනවා ඒ සෝහන්තයන් භික්ෂුව තමන්ගේ සේනාසනේ ඉන්න සංඝ ස්ථවරයන් වහන්සේට දැනුම් දීලා යන්න කියලා. එහෙම නැත්නම් සේනාසනේ ඉන්න යම් කිසි ප්‍රසිද්ධ භික්ෂුවක් ඉන්නවා නම් ඒ ප්‍රසිද්ධ භික්ෂුවට දැනුම් දීලා සෝහන්ත යන්න කියලා කියනවා. තනියම හිතුමනාපෙට යන්න එපා කියනවා. ඒ විතරකුත් නෙවෙයි ගමේ ඉන්න රාජ දෙතුන් ගම බලා ගන්න රාජපුරුෂයන් යම් කෙනෙක් ඉන්නවා නම් ඒ අයට ඒ කියන්නේ ගම්මුලා දෑනීන් වර්තමානයේ නම් ග්‍රාම සේවක මේ ආදී පිරිස් යම් කෙනෙක් යම් කෙනෙක් ඉන්නවා නම් ගමට ප්‍රධාන කෙනෙක් රජයේ සම්බන්ධ මෙන්න මේ ගම් ප්‍රධාන අය දැනුවත් කරලා සොහොනට යන්න කියනවා ඒකට හේතුව තමයි සොහොන කියන්නේ උපද්ද්‍රව සහිත තනක් තියෙනවා උපද්ද්‍රව සහිතයි කියලා කියන්නේ මොකක්ද සඳහන් කරන මේ විසුද්ධි මාර්ග ටීකාවේ චෝරා කතකම්මාන්ති අකතකම්මාපි ඕසරන්ති තත්ත චෝරේසු භණ්ඩ සාමිතිය දිස්වා බික්කු සමීපේ භණ්ඩං ඡද්දෙත්තා පලාතේසු මනුස්සා බික්කුන් චෝරාති ගහෙත්තා පොතේයෝ තස්මා සොරු ඉන්නවා ඒ කාලේ අද වර්තමානයේට වඩා අද සොරු ඉන්නවා මේ අය සමහර වෙලාවට සොරකම් කරලා සමහර වෙලාවට සොරකම් නොකර යනකොට මේ සොහොන් ආදී තැන් ඒ අය තමන්ගේ විශේෂම පිණිස පරිහරණය කරනවා පාවිච්චි කරනවා සමහර ලාවට සොරකම් කරලා යන අතරතුර බහාණ්ඩ ස්වාමීන් දැකලා මේ සොරු කරන්නේ තමන් සොරකම් කරගත්ත දේ භික්ෂුන් වහන්සේලා සමීපේ දාලා පලා යනවා එහෙම ගියාම මේ සොරු අල්ලාගෙන එන මිනිස්සු භික්ෂුන් වහන්සේලා දැකලා සොරු කියලා හිතාගෙන අල්ලාගෙන ඒ භික්ෂුන් වහන්සේලාට තලාපෙලා පීඩන ආදී කරන්න පුළුවන් එහෙම සමහර භික්ෂුන් වහන්සේලා පීඩාවටපත් වෙච්ච අවස්ථා ගැන අපි කතා අහලා තියෙනවා. ඉතින් ඒ නිසා ඒබඳු උපද්ද්‍රවයක් ඇති වෙන එක සොහනක ඉන්නකොට සිද්ධ වෙන්න පුළුවන් නිසා එහෙම සම්භාවිතාවයක් එහෙම විය හැකියාවක් තියෙන නිසා සොහනට යන භික්ෂුන් වහන්සේ ගැන කියනවා ගමේ ගම් දෙටුවට ගම්මුලා දෑනියට මතක් කරලා යන්න ඕනේ. එතකොට ඔහු දන්නවා මේ භික්ෂුන් වහන්සේ අද රාත්‍රියේ සොහනේ ඉන්නවා කියලා. එනිසා සොරෙක් යම් කිසි දෙයක් මේ භික්ෂුව ළඟ දාලා ගිහිල්ලා මේ භික්ෂුව සොරෙක් කියලා අල්ලගත්තොත් ගම් මුලා දෑනි තැනට මතක් කරන්න පුළුවන් මේ භික්ෂුන් වහන්සේ අපිට දැනුම් දීලා ගියේ අද රාත්‍රියේ සොහනේ ඉඳ යනවා කියලා. මේ නිසා මේ మතු උපදින්න පුළුවන් උපద్రව ආදිය දැනගෙන ඒ උපద్రව ආදිය ඉපදිය හැකි නිසා සේනාසනයේ ඉන්න ප්‍රධාන සංඝ ස්ථිර ස්වාමීන් වහන්සේට මතක් කරලා යන්න ඕනේ. ඒ වගේම ගමේ ගම් ප්‍රධාන ආදී අයටත් දැනුවත් කරලා යන්න කියලා කියනවා. ඒ විතරකුත් නෙවෙයි සඳහන් කරනවා නොයෙක් නොයෙක් වෙනත් උපద్రව ඇති වෙන්න පුළුවන් නිසා අපමත් වෙනවස්කබ්බන් කියලා කියනවා. අප්‍රමාදීව වාසය කරන්න ඕනේ කියනවා. අප්‍රමාදී කියලා කියන්නේ අපි සිහි එලවාගෙන වාසය කරනවා කියන එක. සෝහනට ගිහිල්ලා සිහි මුලාව නොඑක් නොඑක් විතර්කයන්ගෙන් යුතු සෝහනෙන් රාත්‍රිය ගත කරලා වැඩන්නේ එහෙම ගත කරනකොට නොඑක් නොඑක් උපද්‍රව Tamanට ඇති වෙන්න පුළුවන් සෝහන කියලා කියන්නේ අමනුෂ්‍ය ආදීන් බොහෝ ශෙයින් ඉන්න තැනක්. ඒ නිසා ඒ බඳු තැනක උපද්‍රව තියෙන නිසා Taman සිහියෙන් යුතු නිරන්තරයෙන් කමඨහනක් මෙනෙහි කරමින් කර්ම කර්මස්ථාන ශීර්ෂයෙන්ම සෝහනේ සිටිය යුතුයි කියලා සඳහන් කරනවා. ඒ වගේම තමයි සඳහන් කරනවා චංකමන්තේන අද්දක්ඛි කියන ආලාහනං ඕලෝකින් තේන චංකමිතබ්බං. දැන් මේ වික්ෂුව සෝහන ඉඳගෙන රාත්‍රී සක්මන් කරනවා නම් ඒ සක්මන් කරද්දි කියනවා නිතරම අර දැවෙන සොහනක් තියෙනවා නම් දැවෙන යම්කිසි මල සිරුරක් තියෙනවා නම් මල සිරුර දිහා බලාගෙනම යටසින් බලාගෙන ඒ මල සිරුර දිහා යටසින් සංවේගයෙන් යුතුව බලාගෙන සක්මන් කරන්න කියනවා. ඒ කියන්නේ Taman බලාපොරොත්තු වෙන්නේ සොහනක රාත්‍රී වාසය කිරීමෙන් ජීවිතයේ තියෙන අනිත්‍ය භාවය Taman සිහිපත් කරගෙන සංවේගයේ ලබා ගැනීම සංවේගය උත්පාදනය කර ගැනීම මේ සංවේගය උත්පාදනය කර ගැනීම පිණිස සඳහන් කරනවා නිරන්තරයෙන්ම මේ සොහන දිහා බලාගෙනම මේ මල සිරුරක් දිහා බලාගෙනම පුළුවන් නම් සක්මන් කරන්න කියලා කියනවා ඒ වගේම තමයි සොහනට යනකොට Tamanට ශ්‍රවණට යන්න ප්‍රධාන මාර්ගයක් තියෙනවා නම් මේ ප්‍රධාන මාර්ගේ යන්නේ නැතුව අතුරු මාර්ග වලින් යන්න කියලා කියනවා. මොකද Taman ශ්‍රවණට යන එක ගමේ ගම්මුලා දෑනියා ඒ වගේම සංඝ විස්තර සංඝ ස්තවරයන් වහන්සේ වැනි අය විතරක් දැනගත්තාම ඇති ශිෂු ගමේ සාමාන්‍ය පුද්ගලයන් මේ ශ්‍රවණට යෑම කියන එක දැනගන්න එක ඊතරම්ම සුදුසු නෑ. ඒ අය දැනගත්තාම මේ භික්ෂුව පිළිබඳව වැරදි විදිහට හිතන්න පුළුවන්. සමහර වෙලාවට භික්ෂුවට වෙනත් උපද්‍රව ඇති වෙන්න පුළුවන්. ඒ නිසා ප්‍රධාන මාර්ගයෙන් සොහනට යන්නේ නැතුව යම් අතුරු මාර්ගයක් තියෙනවා. තියෙනවා නම් ඒ අතුරු මාර්ගේ පරිහරණය කරලා අතුරු මාර්ගේ පාවිච්චි කරලා සොහනට යන්න කියලා කියනවා. ඒ වගේම දිවායේව ආරම්මනම් බවත් පේතබ්බන්. මේ යනකොට සමහර වෙලාවට රාත්‍රියේ Tamange සිත බියටපත් වෙන අරමුණු තියෙන්න පුළුවන්. දැන් සොහනට යනවා කියලා කියන්නේ සොහන කියන්නේ විශාල අමනුෂ්‍යයන් පිරිසක් ඉන්න පුළුවන් තනක්. මේ අමනුෂ්‍යයන් ඉන්න නිසාවෙන්ම Tamange සිත බිය බියටපත් වෙන්න පුළුවන්. යම්කිසි දර්ශනයක් දැකලා මේ අමනුෂ්‍යයෙක් දෝ කියලා හිතලා බියක් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා දවල් දවසේ මේ පාරේ Taman යන පාරේ තියෙන නොයෙක් නොයෙක් දේවල් Tamanට බියක් ඇති වෙන්න පුළුවන් දේවල් මොනවද කියලා බලලා ඒ දේවල් පිළිබඳව ව්‍යවස්ථාපනයක් කරගෙන යන්න කියලා කියනවා රාත්‍රියේ. උදාහරණයක් විදිහට පාරේ යනකොට සමහර ගහක් තියෙනවා. ඒ ගහ දැක්කහම රෑට පේන්න පුළුවන් මේක අමනුෂ්‍යයෙක් විදිහට. අමනුෂ්‍යයෙක් හිටගෙන ඉන්නවද කියලා පේන්න පුළුවන්. සමහරලාට තුඹසක් තියෙනවා. තුඹස දැකලා හිතෙන්න පුළුවන් මේ අමනුෂ්‍යයෙක් මෙතන ඉන්නවද කියලා. ඒබඳු දේවල් Tamanට අරමුණු වෙන්න පුළුවන් නිසා ඒබඳු තැන් දැනගෙන මොනවද ඒබඳු තැන් තියෙන තැන් කියලා බලාගෙන මේ ගමන යන්න කියලා කියනවා. එහෙම නැත්නම් ඒබඳු තැන් දැකලා Taman අමනුෂ්‍යයන් කියලා බියටපත් වෙන්න පුළුවන් නිසා. ඒ තමයි රාත්‍රියේ Taman මේ සොහනට ගමන් කරනකොට සොහනේ යනකොට සහ සොහනේ ඉන්නකොට Tamanට දකින්න ලැබෙන්න පුළුවන් අමනුෂ්‍යයන්. අමනුෂ්‍යයන් දැකලා මේ අමනුෂ්‍යයන් සමහර ලාවට මිනිස් ශිරුරක් මවාගෙන නොඑක් නොඑක් විදිහට විකාර කරන්න පුළුවන්. සමහර ලාවට සමහර අමනුෂ්‍යයන් කෑකෝ ගසමින් ගමන් කරන්න පුළුවන්. හඬ හඬා යනවා දකින්න පුළුවන්. එහෙම දකිනකොට Taman ඒ අමනුෂ්‍යයන්ට නොඑක් නොඑක් ආකාරයෙන් පහර දීම් ආදී කරන්න හිතෙනවනම් එහෙම කරන්න එපා කියලා කියනවා. Taman ළඟ කැටකැබිලිටි ආදී තියෙනවනම් ඒ කැටකැබිලිටි ආදී අරගෙන ඒ රාත්‍රියේ ගමන් කරන අමනුෂ්‍ය ආදියට පහර දීමක් කරන්න එපා කියලා කියනවා. එහෙම දීමක් කරාම ඒ අය සමහර වෙලාවට මේ භික්ෂුන් වහන්සේට කරදරයක් කරන්න පුළුවන්. Taman කෙරෙහි වෛරී සිතක් Taman කෙරෙහි ද්වේෂ සිතක් මේ භික්ෂුව උත්පාදනය කරගත්තාම භික්ෂුවගේ වරදක් දැකලා භික්ෂුවගේ අඩුපාඩුවක් මේ ද්වේෂ සිත දැකලා ඒ ඔස්සේ අමනුෂ්‍යයන් ගැනීම භික්ෂුවට කරදර ඇති වෙන්න පුළුවන්. ඒ නිසා ඒ බඳු දේවල් කරන්න එපා කියලා කියනවා. ඒ වගේම තමයි සොහොනට යන භික්ෂුන් වහන්සේ දිනපතා සොහොන්ට යන්න ඕනේ කියනවා. එක දවසක්වත් සොහොන්ට යන එක නතර කරන්න එපා, නොගිහින් ඉන්න එපා. හැම රාත්‍රියක්ම සොහොනේ ගමන් කරන්න යා යුතුයි කියලා සඳහන් කරනවා. සඳහන් කරනවා ඒක දිවසම්පි සුසානං අගන්තුන්න වට්ටති කියලා කරන එක දවසක්වත් මේ සොහොනට යන්නේ නැතුව ඉන්න එක සෝසානිකාංගයේ රකින්න භික්ෂුන් වහන්සේට සුදුසු වෙන්නේ නැහැ කියලා සඳහන් කරනවා. ඒ වගේම තමයි සොහොනේ ඉන්න භික්ෂුන් වහන්සේ සොහොනේ ඉන්න භික්ෂුන් වහන්සේ පිළිබඳව අංගුත්තර බහනකයන්ගේ එක මතයක් දක්වනවා අංගුත්තර බහනක තෙරුන් වහන්සේලා සඳහන් කරනවා මජ්ක්‍ධිමයාමං සුසානේ කෙහෙපෙත්තා පච්චිමයාමේ පටික්ක මෙතුම් වත්තති සොහනට යන භික්ෂුන් වහන්සේ සොහනට යන්න ඕනේ කල්ැතුවම ගිහිලා සොහනේ ඉන්නේ නැහැ. මධ්‍යම යාමේ එළවෙනකොට තමයි සොහනට යන්නේ. එහෙම නැත්නම් කල්ැතුම හවස් යාමීම ගිහිල්ලා සොහොනේ ඉන්නේ නැහැ. ඒතකොට මිනිස්සු දකින මිනිස්සු බය වෙන්න පුළුවන්. දකින මිනිස්සු වැරදි අදහස් ඇති කරගන්න පුළුවන්. මේ නිසා සාමාන්‍ය මිනිස්සු නිින්දට යන වෙලාව කිට්ටු වෙලා තමයි සොහොන්ට යන භික්ෂුන් වහන්සේ මධ්‍යම යාමේ සොහොනේ ගත කරන්න ගමන් කරන්නේ. ඒ නිසා මධ්‍යම යාමේ සොහොනේ ගමන් කරන්න ගිහිල්ලා මධ්‍යම යාමේ මේ සොහොනේ ඉඳලා පස්චිම යාමේ ආපහු නික්මිලා සොහොනේ නික්මිලා ආපහු සේනාසනට එන්නත් සුදුසුයි කියලා කියනවා. මේ සඳහන් කරන අංගුතර බහනක භික්ෂුන් වහන්සේලාගේ අදහස. ඉතින් මේ අදහස ප්‍රතික්ෂේප කරලා නැහැ මේ විසුද්ධි මාර්ගයේ. ඒ නිසා අපිට මේ අදහස පිළිගන්න පුළුවන්. ඒ නිසා සොහොනට යන භික්ෂුන් වහන්සේ මධ්‍යමයාමේ එළඹෙන්න කලින් සොහොනට ගිහිල්ලා මධ්‍යමයාමේ පුරාවට ඉක්මනකන් සොහොන ඉඳලා ආපහු පස්චිමයාමේ අරුණ නැගෙන්නට කලින් තමන්ගේ සේනාසනයට පැමිණිය යුතුයි. එහෙම පැමිණලා තමයි සෝසානිකාංගේ රකින්නේ. එහෙම නැත්නම් හවස ගිහිල්ලා අරුණ නැගෙනකන් සොහොනේ ගත කරන්නේ නැහැ. අරුණ නැගෙන්න කලින් පස්චිමයාමේ සොහොනේ ආපහු එනවා. මොකද එහෙම නැත්තම් හවස කල්ලතුව ඇහැට කන්ට පේන වෙලාවේ මේ සුහුන්ට යනකොට මිනිස්සු දැකලා වැරදි අදහස් ඇති කර ගන්නවා. එහෙම නැත්තම් එළිය වැටිගෙන එනකොට මේ සුහුරෙන් එනකොට මිනිස්සු ඒක දැකලා වැරදි අදහස් ඇති කර ගන්නවා. මේ නිසා මිනිස්සු සාමාන්‍යයෙන් ගමන් බිමන් නතර කරන නිස්සංචාර සමී මධ්‍යම යාමේ එළඹෙන්න කිට්ටුව සොහනට ගිහිල්ලා මධ්‍යම යාමේ සොහනේ භාවනා කටයුතු වලින් මේ කමඨහන් මෙනෙහි කිරීමෙන් ගත කරලා නැවත වාරයක් පස්සේ මෙයා මේ ආපහු ශ්‍රේනාසනයට පැමිණිය යුතුයි කියලා සඳහන් කරනවා. ඒ විතරකුත් නෙවෙයි සමහර වෙලාවට මේ අමනුෂ්‍යයන්ට ප්‍රියවන නොඑක් ආහාර තියෙනවා. දැන් අමනුෂ්‍යයන් අමනුෂ්‍යයන් ආහාරයට ගන්නෙ මොනවද කියලා අපි කතා කරොත් සමහර වෙලාවට අමනුෂ්‍යයන් ආහාරයට ගන්නවා සමහර අමනුෂ්‍යයන් නොඑක් නොඑක් දේවල් වල තියෙන සුගන්ධ ද්‍රව්‍යයන් සමහර වෙලාවට දුර්ගන්ධයන් මේ අමනුෂ්‍යයන් තමන්ගේ ආහාරයට ගන්නවා ඒ ඒබඳු තත්ත්වයක් ඇති කරන යම් යම් ආහාර තියෙනවා සමහර වෙලාවට තලපිටි වලින් සකස් කරපු ආහාර අමනුෂ්‍යයන් ප්‍රියයි කියලා කියනවා. උඳුබත් කියන જાති අමනුෂ්‍යයන් ප්‍රියයි කියලා කියනවා. යම් යම් මස් වර්ග, මාළු වර්ග අමනුෂ්‍යයන් ප්‍රියයි. කිරි වර්ග, තෙල්, සමහර හකුරු මේ ආදී දේවල් අමනුෂ්‍යයන් ප්‍රිය වෙන්න පුළුවන්. මේ නිසා දැන් සමහර වෙලාවට අපිට ඔය අපේ ගම්වල අම්මලා කියන්නේ තෙල් කැවිලි જાති ආදී කාලා මේ රාත්‍රියට එහෙම නැත්නම් දවල්ට ගමන් කරන්න එපා කියලා කියන්නේ පාරේ මේ සමහර වෙලාවට නොයෙක් නොයෙක් අමනුෂ්‍යයන්ගෙන් කරදර ඇති වෙන්න පුළුවන් කියලා මේ අමනුෂ්‍යයන් ඒ සමහර දේවල් තියෙන ගන්ධයට කැමති සමහර වෙලාවට ඒ අයගේ ආහාරය බවට එන්නේ මේ බවටපත් වෙන්නේ මේ ගන්ධය ඒ අය මල සිරුරක දුගන්ධ කියන කියන එක තමන්ගේ ආහාරය කරගෙන ඒක ඇසුරු කරගෙන ඉන්නවා ඉතින් ඒ වාගේ භික්ෂුන් වහන්සේත් නොඑක් නොඑක් එබඳු ආහාර අමනුෂ්‍යයන් ප්‍රිය කරන ආහාර ආදී කැවිලි ආදී වළඳලා සොහනට ගියොත් එහෙම ඒ අමනුෂ්‍යයන් මේ භික්ෂුන් වහන්සේට සමහර කරදර කරන්න පුළුවන්. අන්න ඒ නිසා කියනවා මේ අමනුෂ්‍යයන්ට ප්‍රිය වෙන එබඳු කැවිලි જાති ආදී අනුභව කරලා වළඳලා සොහනට යන්න එපා. ඒ වගේම තමයි සොහනෙන් එන භික්ෂුන් වහන්සේත් එන අතරතුර කුලගෙවල් වලට යන්න එපා කියලා කියනවා. හේතුව මේ සොහන ඉඳලා එනකොට සොහොනේ තියෙන සමහර වෙලාවට මලසිරුරු දවනව නම් ඒ දවපු දුම වැදෙන්න පුළුවන්. ඒ දුම වැදිලා ඒ දුම වික්ෂුන් වහන්සේගේ ශරීරයට කාවැදිලා තියෙනකොට පිශාචයන් මේ පිටිපස්ස එනවා. ඒ අයට මේක ආහාරයක්. ඒ අය මේකට කැමති. ඒ නිසා මේ പ്രേත පිශාචයන් වික්ෂුන් වහන්සේ පිටුපස්ස එන නිසා ඒ වික්ෂුන් වහන්සේ එන අතරතුර කුලගෙවල් ආදියට පිවිසෙන්නපා කියලා කියනවා. කුලගෙවල් ආදට පිවිසුනහම ඒ සමහර වෙලාවට ඒ කුලගෙවල් වල ඉන්න මිනිස්සුන්ට අර പ്രേත පිසාචයන් අමනුෂ්‍යයන් විසින් කරදර සිදු වෙන්න පුළුවන්. ඒ කරදර සිදු වෙලා මිනිස්සු බලන්න පුළුවන් මේ භික්ෂුන් වහන්සේ ගෙදරට ආපු නිසා තමයි කරදර වුනේ කියලා භික්ෂුන් වහන්සේ පිළිබඳව වැරදි අදහසක් ඇති කරගන්න පුළුවන්. ඒ නිසා සොහොනේ ඉඳලා ආපහු එන ගමන් මේ සාමාන්‍ය කුලගෙවල් වලට ඇතුළු වෙන්නත් එපා කියලා කියනවා. පිවිසෙන්නත් එපා කියලා කියනවා. මෙන්න මේ විදිහට මේ කියන පිළිපැදීම් සහිතව සෝසානිකාංගය ආරක්ෂා කළ යුතුයි කියලා කියනවා. එබඳු සෝසානිකාංගය රකින්න භික්ෂුන් වහන්සේ නමක් සෝසානිකාංගේ රකින්න පුළුවන් ආකාර තුනක් ප්‍රභේද තුනක් තියෙනවා ප්‍රභේදතු පන අයම්පි ත්‍විදෝ හෝති මේ සෝසානිකාංගයත් ප්‍රභේද වශයෙන් තෙවදෑරුම් වෙනවලු තත්ත එහිලා උක්කට්ඨේන උත්කෘෂ්ඨ වශයෙන් මේ සෝසානිකාංගේ රකින්න භික්ෂුන් වහන්සේ දුවඩාහ දුවකුණප දුවරෝදනානි අත්ථී තත්ථේ වස්තබ්බං දිනපතාම නිරන්තරයෙන්ම මලසිරු දැවෙන දිනපතාම මලසිරු ගෙනල්ලා දාන දිනපතාම මිනිස්සු මේ මලසිරු ගෙනල්ලා දාලා ඒ හැඬීම් ඇති කරන සොහනකම වාසය කරන්න ඕනේ කියනවා උත්කෘෂ්ඨ වශයෙන් මේ සෝසානිකාංගයේ රකින භික්ෂුන් වහන්සේ කෙනෙක්. ඒ අනුව උත්කෘෂ්ඨ සෝසානිකාංගයේ රකින භික්ෂුන් වහන්සේ කෙනෙක් ඉන්න සොහන කියලා කියන්නේ බොහෝ සෙයින් මලසිරු තියෙන තැනක්. ඒක නිරන්තරයෙන්ම මලසිරු වලින් ගෙවිසිච්ච තැනක්. නිරන්තරයෙන්ම මේ මලශිරුරු දැවෙන දුම තියෙන තැනක්. නිරන්තරයෙන්ම මිනිස්සු ඇවිල්ලා තමන්ගේ වලගේ ඥාතීන් පිළිබඳව හඬා වැළපෙන තැනක් වෙන්න ඕනේ. ඒ බඳු සෝහනක් තමයි උත්කෘෂ්ඨ වශයෙන් සෝසානිකංගේ රකින භික්ෂුන් වහන්සේ තෝරා ගන්න ඕනේ. මධ්‍යම වශයෙන් සෝසානිකංගේ රකින්න කෙනාට මේ කියන කරුණු තුනෙන් එකක් හරි තියෙන තරක් පරිහරණය කරන්න පුළුවන් තියෙනවා. ඒ අනුව එක්ක දිනපතා මිනී දවන තැනක්, එහෙම නැත්නම් දිනපතා මිනී ගෙනල්ලා දාන තැනක්, එහෙම නැත්නම් දිනපතා මිනිස්සු ඇවිල්ලා වෙලා හඬා වැළපෙන තැනක් ඒ බඳු කවර හෝ තැනක් Tamanගේ සොහන විදිහට තෝරගන්න පුළුවන් සෝසානිකාංගේ රකින්න. හැබැයි මෘදුක පුද්ගලයාට කියනවා සොහොනේ තියෙන ලක්ෂණයක් තියෙනවා නම් යම් තැනක ඒ බඳු තැනක ඉන්න පුළුවන්. ඒ කියන්නේ සොහනක් විදිහ සොහනක් බවට පත් වෙන්න මල සිරුරක් දවලා ඒ දැවීම සිදු වුණා නම් දැවීම සිදු වෙච්ච තැන ඉඳලා අවුරුදු 12ක් යනකම් ඒක සොහනක් බවට පත් වෙනවා. ඒ බඳු සොහනක මෘදුක වශයෙන් ශෝෂානිකාංගය රකින වික්ෂුන් වහන්සේට ඉන්න පුළුවන් කියලා සඳහන් කරනවා. ඉතින් මෙන්න මේ ආකාරයට තමයි ශෝෂානිකාංගය පිළිබඳව ප්‍රභේද තුන සඳහන් කරන්නේ. ඒ වගේම ශෝෂානිකාංගේ බිඳෙන ආකාරය සඳහන් කරනවා යම් ආකාරයකින් සොහනක් නොවන තැනක වාසය කරොත් එහෙම රාත්‍රිය ඒ සොහනක් නොවන තැනක වාසය කිරීමෙන් ශෝෂානිකාංගේ බිඳෙනවා කියලා. අංගුත්තර භානක ස්වාමීන් වහන්සේ මේක තව දුරටත් විග්‍රහ කරන උන්වහන්සේ සඳහන් කරනවා යම් දවසක් හෝ සෝහනට ගියේ නැත්තම් අන්න ඒ සෝහනට නොයන දවසේදී සෝෂානිකාංගය බෙදෙනවා කියලා. දැන් පළවෙනියෙන් කියන කාරණයක් මේ කාරණයක් අතරේ පරස්පරතාවයක් නැහැ. පළවෙනියෙන් කියපු කාරණය තවදුරටත් විස්තර වශයෙන් ඒක පැහැදිලි කරලා ප්‍රකාශ කරපු එක තමයි අංගුත්තර භාග ස්වාමීන් වහන්සේ සඳහන් කරේ. පළවෙනියෙන් සඳහන් කරේ මහාර්ථ කතාවේ සාමාන්‍යයෙන් සඳහන් වෙන්නේ සොහොන් නොවන තැන වාසය කිරීමේ ශෝෂානිකාංගෙ බෙදෙනවා කියලා. සොහොන් නොවනතන වාසය කිරීමෙන් සෝසානිකාංගි බිඳනවා කියලා කියවහම කාට හරි හිතෙන්න පුළුවන් එහෙමනම් සොහොන් නොවනතනක ඕනෙම වෙලාවක් හිටියොත් සෝසානිකාංගි බිඳෙනවද කියලා. ඒක අපිට අංගුත්තර භානක ස්වාමීන් වහන්සේලා තවදුරටත් විස්තර කරලා සඳහන් කරනවා කොහොමද මේ භික්ෂුන් වහන්සේ යම් දවසක් සොහොනට යන්නේ නැතුව ඉන්නවනම් අන්න ඒ දවසේදී උන්වහන්සේ සොහොන් නොවන තැනක විතරයි වාසය කරන්නේ. එදා සොහොනේ වාසය කරලා නැහැ. අන්න සොහන වාසය කරලා නැත්නම් ඒ බඳු දවසකදී සෝසානික අංගය බිඳනවා කියලා සඳහන් කරනවා. ඒව සඳහන් කරමින් සෝසානිකාංගේ ආනිසංස සඳහන් කරනවා මේ සෝසානිකාංගේ කියන දුතාංගේ ආරක්ෂා කරන භික්ෂුන් වහන්සේට ලැබෙන ආනිසංස ගණනාවක් තියෙනවා මරණ සතිපතිලාභෝ මේ සෝසානිකාංගය රකින භික්ෂුන් වහන්සේට මරණ සතිය කියන එක නිරන්තරයෙන් නැති වෙනවා උන්වහන්සේ නිරන්තරයෙන් දකිනවා මිනිස්සු මෙරිලා ගෙනල්ලා දානවා. හැම වෙලාවකම මලසිරුරක් දැකලා ඒ මලසිරුරට ඇසුර සහිතව ඉන්නකොට තමනුත් මරණයටපත් වෙනවනේ කියන මානසිකාරය නිරන්තරයෙන් තමන්ට ඇති වෙනවා. දැන් අපිට සමහර වෙලාවට කෙනෙක් මරණය මැරුණහම තමයි මරණයටපත් වූ බව දැක්කහම තමයි අපිත් මැරෙන්න පුළුවන් කියන අදහසක් පහළ වෙන්නේ. එහෙම නැත්නම් මේ කාම රෝකේ වාසය කරනකොට පංචකාම ගුණයන්ට ඇලිලා ගෙල වාසය කරනකොට මරණය කියන එක සිහියට එන්නේ නැහැ. හැබැයි අපි යම්කිසි කෙනෙක් මරණයටපත් වුණානේ කියලා කියනකොට අපිට මොහොතක් හරි හිතෙනවා මමත් එහෙම මරණයටපත් වෙන්න පුළුවන් කියලා. ඉතින් මේක නිරන්තරයෙන් අපි දකිනවා නිරන්තරයෙන් මැරිච්ච මිනිස්සු ගෙනල්ලා දානවා නම් සොහනට. ඒ සොහන ඉන්නකොට නිරන්තරයෙන් මේ මිනි දවනවා නම් නිරන්තරයෙන් මිනිස්සු ඇවිල්ලා හඬනවා නම් හඬා වැළපෙනවා නම් මේ සොහනේ ඒ බඳු අවස්ථාවල අපට නිරන්තරයෙන් මේ මරණ සතිය කියන එක ලැබෙනවා. ඒ නිසා මරණ සති ප්‍රතිලාභී කියන එක සෝසානිකාංගේ රැකෙන භික්ෂුන් වහන්සේට ලැබෙන ප්‍රධාන ආනිසංශයක් බවට පත් වෙනවා. අප්‍රමාද විහාරීතා උන්වහන්සේට සෝහනේ ඉඳලා මේ මැරෙන මිනිස්සු දැකලා මලසිරුරු දැකලා ඇතිවෙන සංවේගය නිසා වෙන්න උන්වහන්සේ අප්‍රමාදී වෙනවා නිරන්තරයෙන්. සිහියෙන් යුතුව වාසය කරන තමනුත් කොයි වෙලාවෙ හරි මරණයටපත් වෙන්න පුළුවන්. ඒ නිසා Taman ඊට කලින් විදර්ශනාවක් දියුණු කරගෙන Taman නිවන් දැකිය යුතුයි කියන කාරණේ කල්පනා කරනවා. මේ නිසා මරණ මරණ මරණ සති ප්‍රතිලාභයේ වාගේම අප්‍රමාද විහෙරණ සහිත භාවයත් උන්වහන්සේට ලැබෙන ප්‍රධාන ආනිසංසයක් බවට පත් වෙනවා. අසුබ නිමිත්තාදිගමෝ උන්වහන්සේට අසුබ නිරන්තරයෙන් දකින්න ලැබෙනවා. මේ සොහොනේ ඉන භික්ෂුන් වහන්සේලාට අසුල් අසුභය කියන එක නිරන්තරයෙන් දක්නට ලැබෙනවා. ඒ නිසා උන්වහන්සේලාට අසුබ නිමිති අධිගමනය කරන්න ඒක ඉතාම පහසුවක් වඩපත් වෙනවා. ඒ වගේම තමයි කාමරාග විනෝදනම් උන්වහන්සේලාට මේ මැරෙන මිනිස්සු දැකලා මරණය දැකලා මල සිරුර දැකලා කාමරාගය කියන එක පහවෙන්න ඒක එක්තරා හේතුවක් බවට පත් වෙනවා. අබින්නම් කාය ස්වභාව දස්සනම් নিরතුරුව උන්වහන්සේට මේ කයේ තියෙන ස්වභාවය මෙන්න මේ ආකාරයි. නිරන්තරයෙන් අප මරණයටපත් වෙනවානේ මේක අපි හැමෝම ස්වභාව කරගත දෙයක් නේ කියලා කල්පනා කරන්න පුළුවන් වෙනවා. අව අයම්පිකෝ කායෝ ඒවම් බහවෝ ඒවම් ධම්මෝ ඒවම් අනතීතෝති කියලා මෙන්න මේ විදිහට මේ නව සීවතිකේ මෙනෙහි කරනකොට මහා සතිපට්ඨාන සූත්‍රය භාග්‍යතුන් වහන්සේ අපිට දේශනා කරනවා. නව සීවතිකේ දැකලා එක එක සීවතිකේ දැකලා දකින භික්ෂුන් වහන්සේ මෙනෙහි කරනවා. අයම්පිකෝ කායෝ එවං ධම්මෝ එවං භාවි. මේ මගේ මේ කයත් මෙබඳු තත්වයක තියෙන කයක් කියලා කල්පනා කරනවා. ඒවම් භවෝ, ඒවම් ධම්මෝ, ඒවම් අනතීතෝ මම මේ තත්ත්වයේ ඉක්මවලා නැහැ. එනිසා මමත් මේ විදිහට මගේ කයත් මේ තත්ත්වයටපත් වෙනවා, මේ විදිහට මරණයටපත් වෙනවා කියන එක නිරන්තරයෙන්ම සිහිපත් වෙන නිසා මේ අබින්නම් කාය ස්වභාව දර්ශන නිරන්තරයෙන්ම කාය ස්වභාවය දැකලා තමන්ට මරණ සතිය ලැබෙනවා කියලා සඳහන් කරනවා. සංවේග බහුලතා මේ මරණ සතිය මේ සොහොනේ ඉන්න භික්ෂුන් වහන්සේට නිරන්තරයෙන් සංවේගය තිබෙනවා. ඒ නිසා සංවේග බහුල භාවයෙන් යුතුව වාසය කරන්න හැකියාවක් ලැබෙනවා. ඒ වගේම ආරෝග්‍ය මදාදි පහණං උන්වහන්සේට ආරෝග්‍ය මද ආදී තියෙනවා නම් ඒවා ප්‍රහාණය වෙනවා. මොකද ආරෝග්‍ය මදේ කියලා කියන්නේ? ආරෝග්‍ය මදේ කියලා කියන්නේ මම නිරෝගීය කියන කාරණය Taman සිහියට ඇවිල්ලා Taman නම් ලෙඩ වෙන්නේ නැහෙනේ කියන අදහසක් නිරන්තරයෙන් පහළ වෙනවා නම් මෙන්න මේක මදයක්. අපේ සිතේ පහළ වෙන කෙලෙස් 1500ක් අතර තියෙනවා මද ප්‍රමාද කියලා දෙකක් තියෙනවා. ප්‍රමාදය කියලා කියන්නේ අපි සිහියෙන් තොරවීම කියලා කියන එක. මදේ කියලා කියන්නේ අපි එක්තරා විදිහකට යම්කිසි මාන්නයක් මදයක් ඇති කරගන්නවා. මම නම් මෙන්න මේ විදිහටපත් වෙන්නේ නැහැ. එහෙම නැත්නම් මම නම් මේ විදිහටයිපත් වෙන්නේ කියලා හිතනවා. ඉතින් ලෙඩ නොවීම කියන කාරණේ මදයක් බවටපත් වෙනවා. තරුණ භාවය කියන එක මදයක් බවටපත් වෙනවා. ඉතින් සමහර අය තරුණ වීම නිසා මම තරුණයිනි කියන මදයෙන් යුතුව කටයුතු කරනවා. සමහර අය Taman නිරෝගී භාවය නිසා මම නිරෝගී නෙමෙයි මම ලෙඩ වෙන්නේ නැහැ කියන මදයෙන් ඉන්නවා. ඉතින් මෙන්න මේ වාගේ යම් කිසි ආකාරයක ආරෝග්‍ය මදයක් තියෙනවා නම් මේ ආරෝග්‍ය මදේ ප්‍රහාණය වෙන්න එක්තරා විදිහකට මේ මරණ සති ප්‍රතිලාභය සොහොනේ වාසය කිරීම කියන එක හේතුවක් වෙනවා. ඒ වගේම සංවේග බහුලතාවය අපිට නිරන්තරයෙන්ම සංවේග බහුලේ බහුලව වාසය කරන්න හැකියාවක් ලැබෙනවා. ඒ වාගේම බය බෙහෙරව සහනතා තමන්ට මේ සොහොනේ වාසය කරන භික්ෂුන් වහන්සේට තමන්ට ඇතිවෙන්න පුළුවන් බිය තත්වයන් නිරන්තරයෙන්ම ඉවසන ස්වභාවයක් තමන්ගේ සිතේ ඇති වෙනවා. දැන් අමනුෂ්‍යයන් තමන් කරා එන්න පුළුවන්. Taman නිරන්තරයෙන්ම මේ දකින්නේ මල සිරුරවල නොඑක් නොඑක් තත්ත්වයන්. ඒක දකිනකොට තමන්ගේ සිතේ සාමාන්‍ය ප්‍රകൃතියෙන් කෙනෙකුට බියක් ඇති වෙනවා නම් මේ ඇති වෙන බිය ඉවසන්ද සෝසානිකාංගය රකින භික්ෂුන් වහන්සේගේ හිත සකස් වෙනවා. උන්වහන්සේ සොහොනේ ඉඳලා සොහොනේ ඉඳලම මේ නොයෙක් කුඩා මහත් බිය තමන්ට ඉවසන සුළු ස්වභාවයක් තමන් ඇති කර ගන්නවා. නිසා බය බේරව සහනතා. අමනුෂ්‍යානං ගරු භවනීයතා සෝහනේ ඉන්න භික්ෂුන් වහන්සේ බණ භාවනා කරනකොට සෝහනේ ඉඳගෙන මේ තමන් වහන්සේගේ ගුණධර්ම පුරනකොට මේක දකින අමනුෂ්‍යයන් මේ ඇසුරු කරන අමනුෂ්‍යයන්ට එක්තරා විදිහට ගෞරව සංප්‍රයුක්ත භාවයක් ඇති වෙනවා මේ භික්ෂුන් වහන්සේ ගැන. උන්වහන්සේ කෙරෙහි ගරු භාවයක් ඇති වෙනවා මේ අමනුෂ්‍යයන්ට. ඒ නිසා අමනුෂ්‍යයන්ට ඇති වෙන ගරු භාවනීයතාවය කියලා කියන්නේ මේ සෝසානිකාංගය රකින්න භික්ෂුන් වහන්සේට ලැබෙන ආනිසංසයක් වෙනවා. අපිච්චතානං අනුලෝම වූතිතා උන්වහන්සේටත් මෙන්න මේ අල්පේච්ඡතා ආදියට අනුලෝම පැවතුම් ඇති භාවයක් ඇති වෙනවා. ඒ නිසා ශෝෂානිකාංගේ රකින භික්ෂුන් වහන්සේට මෙන්න මේ බඳු ප්‍රතිලාභයන් ලැබෙනවා ආනිශංස ලැබෙනවා කියලා සඳහන් කරනවා. ඉතින් බුදුඝෝෂාචාර්යන් වහන්සේ අපිට දාතහව දෙකකින් මේ ආනිශංස පිළිබඳව ඊටම ලස්සන්ට පැහැදිලි කරනවා. ශෝසානිකං හි මරණානු සතිප්ත භාවා නිද්දාගතම් පින පුසන්ති ප්‍රමාද දෝෂා සම්පස්සතෝ ච කුණපානි බහූනි තස්ස කාමානුභාව වසගම් පින හෝති චිත්තං සෝසානිකං සොහොනේ ඉන්න මේ භික්ෂුන් වහන්සේ මරණානුස්සති ප්‍රභාවා මරණානුස්මෘතිය ආනුභවයෙන් නිද්දාගතම් පින්න පුසන්ති ප්‍රමාද දෝෂා උන්වහන්සේ නිදාගත්තත් ප්‍රමාදයේ කියන දෝෂය උන්වහන්සේ කරා එන්නේ නැහැ කියලා කියනවා සම්පස්සතෝච කුණපාණේ බහූනිතස්ස බොහෝ මේ සොහනේ තියෙන බොහෝ මලසිරුරු කුණපයන් දැකීමෙන් උන්වහන්සේට කාමරාග කාමානුරාග වසගම්පි නහෝති චිත්තං උන්වහන්සේගේ සිත කාමානුරාගයට කාම රාගයට වසඟ භාවයටපත් වෙන්නේ නැහැ කියලා සඳහන් කරනවා. සංවේගමේති විපුලං මදං උපේති සම්මා අතෝ ඝටති නිබ්බුති මේ සමානෝ සෝසානිකංග මිතිනේක ගුණාවහන්තා නිබ්බාන නින්න හදයේන නිශේවි තබ්බං එක්තරා විදිහකට සංවේග මේති විපුලං නමදං උපේති විපුලං සංවේගං ඒති මේ විපුල වූ සංවේගයකට පැමිණෙනවා මේ භික්ෂුන් වහන්සේ ඒ වාගේම න මදං උපේති උන්වහන්සේට මේ ආරෝග්‍ය මද ආදී මදයට පැමිණෙන්නේ නැහැ සම්මා අතෝ ගතති නිබ්බුති මේසමානෝ ඉතින් නැවතත් මේ නිබ්බුතින් නිවන කියන එක ඒ සමානෝ ගවේෂණය කරමින් සොයමින් සම්මා ගතති මනවින්න තමන් වහන්සේගේ කමතහන වෑයම් කරනවා ගටනවා සෝසානි කංග මිතිනේක ගුණවහන්තා ඉති මෙන්න මේ ආකාරයෙන් මේ සෝසානි කංගම් කියන නොයෙක් ಗುಣ වහනය කරන්නා වූ සෝසානි කංගේ නැමැති දුතාංගය නිබ්බාන නින්න හදේන නිසේවිතබ්බං නිවනට යොමු වූ නිවනට නැමුණා වූ නැඹුරු වුණා වූ නිම්න වූ හදයෙන් යුතුව ඇසුරු කළ යුතුයි කියලා බුදුබෝසාචාර්යන් වහන්සේ අපිට මේ සෝසානිකාංගය කියන දුතාංගය අවසන් කරමින් සඳහන් කරනවා අයං සෝසානිකංගේ සමාදාන විධානත්ව බෙහෙද බෙහෙදානිසංස වන්නනා මෙන්න මෙයයි සෝසානිකංගේ පිළිබඳව විධාන ප්‍රභේද දෙහෙද ආනිසංස වර්ණනාවයි කියලා ශෝෂානිකංගය අවසන් කරනවා. ඉතින් මෙන්න මේ ආකාරයෙන් වික්ෂුන් වහන්සේලා ඉතින් අද වර්තමානයේ එක්තරා විදිහට ටිකක් මේ මෙබඳු සොහොන් දුර්ලභ වීම නිසා ඉතින් අද වර්තමානයේ තියෙන සොහොන් වල මේ කුණප කොටස් ආදී දකින්න ලැබෙන ප්‍රමාණය ටිකක් අඩු නිසා අපිට සෝසානිකාංගේ රකින්න වික්ෂුන් වහන්සේලා ටිකක් දකින්න ලැබෙනවා අඩුයි. හැබැයි භාග්‍යතුන් වහන්සේ වැඩ හිටපු කාලේ ඒ වගේම අතීතයේ වික්ෂුන් වහන්සේලා විශාල වශයෙන් මේ සෝසානිකාංග ආදී උතාංග පරිහරණය කරන්න යෙදුණා. ඉතින් මෙතනදී අපි තව කාරණයක් සඳහන් කරන්න ඕනේ. දැන් මේ ශෝෂානිකාංගය කියන දුතාංගයේ රකින්න බලාපොරොත්තු වෙන භික්ෂුන් වහන්සේ සෝහනට යන ආකාරය සඳහන් කරලා තියෙනවා. සෝහනට ගිහිල්ලා ඉන්න ආකාරය සඳහන් කරලා තියෙනවා. ඒ සෝහනෙන් එන ආකාරය සඳහන් කරලා තියෙනවා. මේ නිසා මේක එක්තරා විදිහකට මේ සෝහනට යෑම කියලා කියන එකත් එක්තරා තමන් වහන්සේගේ ගුණධර්මයේ වැඩෙන යම් කිසි දෙයක්. ඒතර ඒ නිසා අපිට මේ ශෝසානිකාංගයේ කියන දුතාංගයේ රැකීම අපිට දවස පුරාවටම කරන්න ඕන දෙයක් කියලා කියන එක නෙමෙයි. රාත්‍රී මධ්‍යමයා මේ තමයි ශෝසානිකාංගය රකින්නේ. තමන්ගේ භාවනා කෘත්‍යයේ යම් භාවනාවක් වඩන අවස්ථාවක් විදිහට තමයි මේ ශෝෂානිකාංගය රකින්න තියෙන්නේ. ඒ නිසා අපි ශෝෂානිකාංගය කියලා කියන දුතාංගයේ රැකීම කියලා කියන එක සොහොනට ගිහිල්ලා කරන දෙයක්. ඒ නිසා මේ සෝසානිකාංගයේ රැකීම කියන එක අපිට සේනාසනේ ඉඳගෙන සෝසානිකාංගයේ රකින්න පුළුවන් කියන එක ඒ තරම්ම අපිට මේ විසුද්ධි මාර්ගය සඳහන් කරන කරුණු කාරණා වලින් ගැලපෙන්නේ නැහැ කියන එකයි පැහැදිලි වෙන්නේ. ඒ නිසා සෝසානිකාංගයේ රකින්න අපි සොහනට යන්න ඕනේ. ඒ වගේ සොහනක් අපිට තියෙනවා නම් තියෙන යම් ආකාරයක සෝහනකට ගිහිල්ලා මේ සෝසානිකංගේ රකින්න පුළුවන්. ඒකත් එක්ක තමයි Tamanට මේ සෝසානිකංගේ රැකීමේ සමස්ත භාවනා විධිවිධානයේ දුතාංග විධිවිධානයේ සම්පාදනය වෙන්නේ කියන ආකාරයයි අපිට පැහැදිලි වෙන්නේ. ඒකත් සමගින් අපි ශෝෂානිකාංගය අවසන් කරමින් ඊළඟට අපි එළඹෙන්නේ ඊළඟ දුතාංගය අපේ යතහා සම්තතිකංගය කියන දුතාංගය පිළිබඳව සබහන් කරන්න. යතහා සම්තත කියන වචනේ තේරුම පළමුව පැමිණි සෙනසුන කියලා කියන එක. ඉතින් යම්කිසි ආකාරයකට ශේනාසනයක යම්කිසි විහාරස්ථානයක තමන්ට ලැබෙන කුටි ශේනාසනය ඒ කුටි ශේනාසනයක තමයි මේ කියන්නේ යතහා සම්තත කියලා. ඒතර යතහා සම්තත කියන්නේ ඇත්තෙන්ම පළමුවෙන්ම තමන්ට ලැබෙන කුටි ශේනාසනය කියන අර්ථය. ඒතර මේ පළමුවෙන්ම ලැබෙන කුටි ශේනාසනයේ වාසය කරන එකටත් කියන යතහා සම්තත කියලා. එහෙම වාසය කිරීම ස්වභාව කරගත්ත භික්ෂුන් වහන්සේට අදාළ දුතාංගයට කියනවා යතහා සම්තතිකාංගය කියලා. ඒතර යතහ සම්පතිකාංගයේ රකින භික්ෂුන් වහන්සේට මෙන්න මේ කුටිය නුගෝහන්සේටයි කියලා යම් තැනකදී කුටියක් ලැබුණා නම් කුටි සේනසනක් ලැබුණා නම් ඒ සේනාසනෙන් තමන් වහන්සේ තෘප්තිමත් භාවයටපත් වෙනවා වෙනත් කෙනෙක්ට ලැබිලා තියෙන කුටි සේනාසනේ මීට වඩා හොඳයිද මට ඇයි මේ සේනාසන ලැබුණේ මට මීට වඩා වෙන එකක් ලැබෙන්න තිබුණානේ. මගේ වස් පිළිවෙලට මේක නෙවෙයි මට අනෙක් සේනාසන ලැබෙන්න ඕනේ. ඒ නිසා උන්වහන්සේ එතනින් අයින් කරලා මං එතෙන්ට යන්න ඕනේ. මෙන්න මේ කියන සේනාසන ලෝලුප්පචාර භාවයෙන් උන්වහන්සේ මෙදෙනවා. මේ නිසා සෙනසුන් ලොල් භාවයෙන් යුතු පරිහරණය කරන එකෙන් උන්වහන්සේ මෙදෙනවා. මේ යතහ සම්පතිකාංගේ රකින භික්ෂුන් වහන්සේ. ඒ නිසා යතහ සම්පතිකාංගේ සමාදන් වෙන්නේ කොහොමද? සේනස සේනාසන ලෝලුප්පම් පටිච්චිපාමි යතහ සංසතිකංගම් සමාදියානෝ. සේනසුන් පිළිබඳව මේ සේනාසන යතහ සම්පතිකාංගේ රකින්නේ කොහොමද? සමාදන් වෙන්නේ කොහොමද? සේනාසන ලෝලුප්පම් පටික්කිපාමි යතහ සම්පතිකං සමාදියාමි කියන ආකාරයෙන්. ඒ අනුව සේනාසන පිළිබඳව ලෝල භාවය අතහරිමි යතහ සම්පතිකාංගේ නැමැති දුතාංගේ සමාදන් වීම කියන මේ වාක්‍ය දෙකෙන් කවර හෝ වාක්‍යකින් පුළුවන් මේ යතහ සම්පතිකාංගය සමාදන් වෙන්න. තේන පර යතහසන්තතිකේන ඒ යතහසන්තතිකය ආරක්ෂා කරන භික්ෂුන් වහන්සේ කොහොමද කරන්නේ යදස සේනාසනං ඉදන් තුයිහම් පාපුනාතිතිකා හිතං හෝති යම් සේනාසනයක් මෙන්න මේ සේනාසනය නුභවහන්සට ලැබෙන්නේ කියලා සෙනසුන් ගැන්වෙව්වා නම් අන්න ඒන් සතුටු භාවයටපත් වෙනවා තේනේව තුත්තබ්බං ඒ සේනාසනෙන් සතුට වෙනවා න අඤ්ඤෝ උත්හපේතබ්බෝ මට ලැබෙන්නේ මේ ශේනාසනෙ නෙවෙයි මට මේ අනෙක් ශේනාසනයයි ලබා ගන්න ඕනේ කියලා වෙන කෙනෙක් ඉන්න තැනකින් එයාව නැගිට්ටුවලා ඒ ශේනාසනය අත්පත් කර ගැනීමක් ඇති කරගන්නේ නැහැ. දැන් මෙතනදී අපි දල අවබෝධයක් ඇති කරගන්න ඕනේ මේ අතීතයේ ඇත්තටම වර්තමානයේ සමහර වෙලාවට භික්ෂුන් වහන්සේලාට ප්‍රමාණවත් ශේනාසන තියෙන නිසා මේ වොන්පත් වෙන්න තියෙන අඩුයි. නමුත් අතීතයේ එහෙම නෙවෙයි භික්ෂුන් වහන්සේලා විශාල ප්‍රමාණයක් හිටියා. මේ භික්ෂුන් වහන්සේලා විශාල ප්‍රමාණයක් ඉන්නකොට සවැත් නුවරට එනවා භික්ෂුන් වහන්සේලා 20000ක් 30000ක්. මේ භික්ෂුන් වහන්සේලා ඔක්කොටම රාත්‍රියේ නතර වෙන්න තැනක් දෙන්න ඕන වෙනකොට මේ සේනාසන ගැන්වීම භික්ෂුන් වහන්සේලාගේ වස් පිළිවෙලින් සිදු කරනවා. ඒ අනුව හොඳම සේනාසනය දෙනවා වැඩිහිටිම ස්වාමීන් වහන්සේට. ඊළඟ කුටිය ඊළඟ කෙනාට. ඊළඟ කුටිය ඊළඟ කෙනාට මේ විදිහට මේ විදිහට දීලා තියෙන කුටි ටික ඉවර වෙනකොට ඊට පස්සේ කියනවා මංචත්තාන විදිහට දෙන්න කියලා කියනවා. ඒ කියන්නේ ඇඳක් තියාගන්න තියෙන ඉඩක් විතරක් දෙන්න කියලා කියනවා. යම් තැනක ඇඳක් පමුණුව ගන්න පුළුවන් නම් ඒ තැන් ටික බෙදලා දෙන්න කියලා කියනවා. ඒවත් දීලා ඉඳ තියෙන තැන් ඒ එහෙම දෙන්න තියෙන තැන ඉවර වෙනකොට ඉඩ කියනවා පුටුවක් තියාගන්න ඉඩක් ඉඩක් තියෙනවා නම් ඒ ඉඩ ශේනාසන විදිහට දෙන්න කියනවා. මේ විදිහට මෙහෙම මෙහෙම දීලා දීලා තමයි ශෙනසුන් පැනවීම සිදු කරන්නේ. ඉතින් එහෙම ශෙනසුන් පනවනකොට හොඳ සේනාසනේ ලැබෙන්නේ වස් වලින් වැඩි වික්ෂුන් වහන්සේට, වැඩි හිටින් වික්ෂුන් වහන්සේට. අනෙක් ලාභාල වික්ෂුන් වහන්සේට ලැබෙන්නේ අඩු සේනාසන. ටිකක් හොඳ මට්ටමින් අඩු සේනාසන. ඉතින් මේ නිසා සමහර වෙලාවට වැඩිහිටි භික්ෂුන් වහන්සේ කෙනෙකුට යම්කිසි හොඳ මට්ටමින් අඩු සෙනසුනක් ලැබුණා නම් උන්වහන්සේට විනයානුකූල හැකියාවක් තියෙනවා ඊට වඩා හොඳ සෙනසුනක් තියෙනවා නම් Tamanට වඩා වස් වලින් අඩු ලාභාල භික්ෂුන් වහන්සේ කෙනෙක් පරිහරණය කරන උන්වහන්සේ වෙතනේ නැගිටවලා Tamante සේනාසනය ලබා ගන්න විනයානුකූල අවසරයක් තියෙනවා. එහෙම බැරි නොඑක් නොඑක් විශේෂී අවස්ථාවන් තියෙනවා. ඒව හැරෙන්න විනයානුකූල අවසරයක් තියෙනවා Tamanta වස් පිළිවෙල ලැබෙන සෙනසුන් ලබා ගන්න. හැබැයි මේ යථාසන්තිතික දුතාංගය රකින වික්ෂුන් වහන්සේ එහෙම කරන්නේ නැහැ. උන්වහන්සේට ලැබුණොත් මෙන්න මේකයි ඔබ වහන්සේට ලැබෙන සේනාසනය කියලා උන්වහන්සේ හොයන්නේ නැහැ මීට වඩා වෙන හොඳ සෙනසුන් තියනවාද කියලා. මේ තමන්ගේ සෙනසුනේ තියෙන ගුණදොස් පිළිබඳව හොයන්න යන්නේ නැහැ. එහෙම කරලා වෙන කෙනෙක්ව නැගිටවලා Taman මේ සීනාසනය ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඉතින් එහෙම වෙන දුතාංගයට තමයි කියන්නේ යතහා සම්තතිකංගය කියලා. මේ යතහා සම්තතිකංගයත් ප්‍රභේද වශයෙන් තුන් ආකාරයක් තියෙනවා. අයම්පි ත්‍රිවිධෝ හෝති කියලා කියන ප්‍රභේදතෝ පන අයම්පි ත්‍රිවිධෝ හෝති මේ මේ දුතාංගයක් ත්‍රිවිධාකාරයි තත්ත උක්කට්ඨෝ එහිලා මේ උත්කෘෂ්ඨ වශයෙන් යතහ සම්පතිකංගේ රකින භික්ෂුන් වහන්සේ අත්තනෝපත්ත සේනාසනම් Tamanට පැමිණි සේනාසනය දූරේතිවා අට්ඨාසන්නේතිවා අමනුෂ්‍ය දීඝ ජාතිකාදීහි උපද්දුතන්තිවා උන්හන්තිවා සීතන්තිවා පුච්චිතන ලබති උන්වහන්සේ පිළිවෙල සඳහන් කරනවා Tamanට ලැබිච්ච සේනාසනය දුරයිද කියලා අහන්න හොඳ නෑ කියනවා. ඒක ළඟද තියෙන්නේ කියලා අහන්න හොඳ නෑ කියලා කියනවා. ඒක උපද්‍රව තියෙනවද? අමනුෂ්‍යෝ ඒකට එනවද? සර්පයෝ ඉන්නවද කියලා අහන්න එපා කියලා කියනවා. ඒ වගේම මේ ඒ සේනාසනය තුල වාසය කරනකොට ඒක උණුසුමයිද? ඒක සීතලයිද? කොහොමද කියලා අහන්නවත් සුදුසු නෑ කියලා කියන යතහ සම්පතිකාංගයේ උත්කෘෂ්ඨ මට්ටමේ රකින වික්ෂුන් වහන්සේට. උන්වහන්සේ Tamanට සේනාසනයක් ලැබුණාම ඒක දුර වුණත් එකයි ළඟ වුණත් එකයි හොඳ වුණත් එකයි නරක වුණත් එකයි සර්පේ හිටියත් එකයි අමනුෂ්‍යයේ හිටියත් එකයි සීතල වුණත් එකයි උණුසුම වුණත් එකයි Tamanට ලැබෙන කුටි සේනාසනේ වාසය කරන්නේ කියලා කියනවා. අන්න ඒක තමයි උත්කෘෂ්ඨ වශයෙන් යථා සම්පතිකාංගයේ රකින වික්ෂුන් වහන්සේගේ ලක්ෂණය. මධ්‍යම මට්ටමේ යථා සංතතිකාංගේ රකින්නකොට කියනවා උන්වහන්සේට විමසලා බලන්න සුදුසුයි. අහලා බලන්න සුදුසුයි මේ සේනාසනේ කොහෙද තියෙන්නේ? ගොඩක් දුරයිද? ඒ පැත්තේ කොහොමද අවනොස් එහෙම ඉන්නවද? සර්පය ඉන්නවද ඒ පැත්තේ? ඒකේ උෂ්ණයිද? සීතලයිද? මේ විදිහට අහන්න සුදුසුයි. හැබැයි තමන්ගේ වාසයට තෝරගන්න ඉස්සෙල්ලා මං ගිහිල්ලා බලලා ඉඳලා ඉන්නම්කෝ කියලා ගිහිල්ලා බලලා වාසයට තෝරගන්න සුදුසු නැහැ. ඒ නිසා අහලා බැලුවට කමක් නැහැ කියලා කියනවා. මෘදුකමත්කමින් දුතාංගය රකින්න භික්ෂුන් වහන්සේට කියනවා අහලා විතරක් නෙවෙයි ගිහිල්ලා බලන්නත් පුළුවන්. ගිහිල්ලා බලලා Tamanට රුචි නැත්තම් මේ ශේනාසනය ඒ ශේනාසනය අතහැරලා වෙන කවුරු හරි නතර වෙලා නැති වෙනත් වෙනත් කිසි කෙනෙක් විසින් පරිග්‍රහණයක් නැති ශේනාසනයක් ගිහ තෝරගත්තත් කමක් නැහැ කියලා කියනවා. ඒ කියන්නේ මේ කුටියේ ඉන්න එක Tamanට හොඳ මදි වාගේ හිතනවා Tamanට ඉන්න අපහසුයි කියලා හිතනවා ඊට පස්සේ බලනවා වෙන කෙනෙක් නැති තවත් කුටියක් තියෙනවා නම් අන්න එතෙන්ට ගිහිල්ලා ඉන්නවා අන්න ඒකට කියනවා මෘදුක මට්ටමින් දුතාංගය දැකීම කියලා මේ තුන් ආකාරයටම යථාසම්පතිකාංගයේ රකින වික්ෂුන් වහන්සේට ඒ යථාසම්පතිකාංගයේ රකිද්දි කියනවා ශේනාසන ලෝලුත්තේ uppannamatte තමන් පැමිණි සෙනසුන අසව සෙනසුන හොඳ නෑ මට මේ සෙනසුන නෙවෙයි අනෙක් සෙනසුන දෙන්න යනාදී වශයෙන් සේනාසන් ලෝලුපපාතාරේ ලෝලුපචාරයේ ඉපදුනහම තමන් වහන්සේගේ දුතාංගය බින්දෙනවා කියලා සඳහන් කරනවා. මේ ආකාරයෙන් යතහ සම්පතිකාංගේ රකින භික්ෂුන් වහන්සේට ලැබෙන ආනිසංස කිහිපයක් තියෙනවා. අයම් පනාං සංසෝ යං ලද්දං තේන තුත්තබ්බං යථා සම්පතිකාංගයේ කියන භික්ෂුන් වහන්සේ යන් ලද්දන් තේන තුට්ටබ්බන්ති වූත්ෝ වාද කරණං බුදුරජාණන් වහන්සේ නිරන්තරයෙන් භික්ෂුන් වහන්සේලාට හැම සිළු දිනාටම ලබා දෙන අවවාදය තමයි ලද දෙයින් සතුට වීම කියලා කියන එක. ලද දෙයින් සතුට වීම සන්තුට්ඨිතා කියන ගුණය. ඒතර මේ සන්තුට්ඨිතා කියන ගුණය රැකෙන්න මේ යථා සම්පතිකාංගය කියන දුතාංගය උපකාර වෙනවා. දැන් අපි දන්නවා ආර්ය වංශ ප්‍රතිපදාව යටතේ අපිට තියෙනවා මේ ආර්ය අෂ්ට ප්‍රතිපදාවන්නේ අපිට මේ ශේනාසන සම්බන්ධයෙන් අපිට තියෙන දුතාංග කීපයක් තියෙනවා. ඒ අතර එකක් තමයි මේ යථාසන්තතිකාංගය කියන්නේ. රුක්කමූලිකාංගේ, අබ්බෝපාසිකාංගේ, යථාසන්තතිකාංගේ කියන්නේ සේනාසන සම්බන්ධයෙන් තියෙන දුතාංග. ඒතර සේනාසන සම්බන්ධයෙන් දුතාංගයක් රකින්න මේ යථාසන්තිකාංගේ රකින්න වික්ෂුන් වහන්සේ තමන්ට ලැබෙන සේනාසනයෙන් සතුටටපත් වෙනවා කියන උන්වහන්සේ සන්තුෂ්ඨිතාවය කියලා කියන එක ඊතරීතර සේනාසන සන්තුෂ්ඨිතාවය කියලා කියන එක ඒ ආකාරයෙන්ම රකිනවා. ඊතරීතර සේනාසන සන්තුෂ්ඨිතාවෙන් යුතුව Tamanට ලැබිච්ච සේනාසනට වඩා වෙනත් සේනාසන පිළිබඳ හොයන්න යන්නේ නැහැ. ඒ නිසා භාග්‍යතුන් වහන්සේගේ අවවාදයක් තියෙනවා යන් යන් ලද්දන් තේන තුත්තබ්බන්. යම් යමක් ලැබුණා නම් එයින් සතුට විය යුතුයි කියන එක බුදුරජාණන්සේගේ අවවාදය. ඒ නිසා මේ යථා සම්පතිකාංගය කියන දුතාංගය රකින්න වික්ෂුන් වහන්සේට බොහෝ වෙලාවට සමහර වෙලාවට මේ සේනාස් මේ දුතාංගය කියලා කියන එක හරීම රකිද්දි වෙන කෙනෙකුට ප්‍රකට නොවි රකින්න පුළුවන් දෙයක්. දැන් දුතාංග සම්බන්ධයෙන් තියෙන දුතාංග අල්පේච්ඡතාවය කියලා එකක් තියෙනවා. අපි ඉදිරියේ සාකච්ඡා කරනවා දුතාංග කතාව අවසන් වෙනකොට දුතාංග අල්පේච්ඡතාවය කියලා කියන්නේ Taman රකින දුතාංගය වෙන කෙනෙක් දැන නොගැනීම කියන කාරණය. Taman රකින දුතාංගය Taman දුතාංගයක් රකිනවා කියලා අනිත් කෙනාට ප්‍රකට ප්‍රකට වෙන විදිහට රකිනවා නම් ඒ පුද්ගලයා දුතාංග විපේචනය කියලා කියනවා. ඒ නිසා ඒ පුද්ගලයාගේ දුතාංගේ මහත්ඵල මහානිසංස වෙන්නේ නැහැ. දුතාංගේ මහත්ඵල මහානිසංස වෙන්නේ දුතාංග අල්පේච්ඡතාවෙන් යුතු දුතාංගයක් රකින්නවා. මම දුතාංගයක් රකින්නවා කියලා වෙන කෙනෙකුට ප්‍රකට වෙන්නේ නැති වෙන්න රකින්න දුතාංගය තමයි හොඳ. මේ යථාසම්පතිකාංගය කියන දුතාංගය රකින්න භික්ෂුන් වහන්සේට ඒක ඊටාම පහසුවෙන් කරන්න පුළුවන්. අනික් කෙනෙක් දන්නේවත් නැහැ උන්වහන්සේ දුතාංගයක් රකින්නවා කියලා. නමුත් දැන් අපි හිතමු සෝසානිකාංගය රකින භික්ෂුන් වහන්සේ උන්වහන්සේට උන්වහන්සේ දකින්න අඩුයි. නමුත් කවුරු කවුරු හරි දැනගන්න පුළුවන් උන්වහන්සේ රාත්‍රියට සෝන්ට යනවනේ කියලා. ඒ වගේම පංශකූලිකාංගය රකින භික්ෂුන් වහන්සේ. නැත්නම් කීවරිකාංගය රකින භික්ෂුන් වහන්සේ, ඒකාසනිකාංගය රකින භික්ෂුන් වහන්සේ. ඒ වික්ෂුන් වහන්සේලාව අනෙක් වික්ෂුන් වහන්සේලාට හෝ අනෙක් ගිහි පිරිසට සමහර වෙලාවට ප්‍රකට වෙන වෙලාවල් තියෙනවා. උන්වහන්සේ යම් දුතාංගයක් රකින්නවනේ කියලා. හැබැයි මේ යථා සම්පතිකාංගේ වාගේ දුතාංගයක් රකින්න කෙනාව හොයන්න බෑ. උන්වහන්සේ දුතාංගේ රකින්නවා. උන්වහන්සේගේ දුතාංගේ රැකීම වෙන කෙනෙක් කවුරුත් දන්නේ නැහැ. ඒ නිසා එහෙම රකින්න පුළුවන් මේ සම්තුතිතාවය ආරක්ෂා වෙන දුතාංගයක් වෙනවා යතහා සම්පතිකාංගය. සබ්‍රහ්මචාරී නම් හිතේසිතා මේ යථා සම්පතිකාංගේ රකින්න භික්ෂුන් වහන්සේ සෙසු භික්ෂුන් වහන්සේලාට හිතයිසි වෙනවා. සෙසු අයට හිතයිසි වෙනවා. ඇයි? යතහ සම්පතිකාංගයේ රකින භික්ෂුන් වහන්සේට උන්වහන්සේ ලැබෙන සේනාසනය පිළිගන්නවා උන්වහන්සේ වෙන සේනාසන හොයාගෙන යන්නේ නැහැ. මීට වඩා හොඳ සේනාසන ලැබෙන්න ඕනේ කියලා හොයාගෙන යන්නේ නැහැ. එහෙම හොයාගන්න නැතුව Tamanට ලැබෙන සේනාසනය පිළිගන්නවා. ඒ ලැබෙන සේනාසනය පිළිගන්න නිසාවෙන්ම උන්වහන්සේ විනයානුකූලව Tamanට ලැබෙන සේනාසනය මොකක්ද කියලා බලලා විනයානුකූලව මට ලැබිය යුතු ශේනාසනේ මොකද්ද කියලා බලලා ඒ ශේනාසනේ දැනට ඉන්න කෙනෙක් නැගිටවලා තමන් ඒ ශේනාසනේ ශේනාසනේට යන්නේ නැහැ කවදාකවත්. ඒ ශේනාසනේ කවුරු හරි ඉන්නවා නම් එතෙන්ට තමන් යන්නේ නැතුව තමන් තමන්ට ලැබෙන වෙන මොකක් හෝ ශේනාසනයක ඉන්නවා. ඉතින් මෙන්න මේක නිසාවෙන් අනිකුත් ලාබාල සබ්‍රත්මචාරීන් වහන්සේලාව නැගිටවීම සිදු නොවන නිසා උන්වහන්සේලා මේ භික්ෂුන් වහන්සේට ප්‍රිය වෙනවා. හිතයිසී වෙනවා. ඒ නිසා කියනවා සබ්‍රහ්මචාරීන් වහන්සේලාට හිතයිසී භාවය කියලා කියන්නේ මේ දුතාංගයේ තියෙන විශේෂ ආනිසංශයක් කියලා සඳහන් කරනවා. හීන පනීත විකප්ප පරිච්ඡාගෝ මේ යථාසන්තතිකාංග කියන දුතාංගයේ රකින භික්ෂුන් වහන්සේ තමන් වහන්සේට ලැබෙන ශරසුනේ වාසය කරනවා. වෙන හොඳ ශරසුණක් හොයාගෙන යන්නේ නැහැ. මේ නිසා මේ සේනාසන ප්‍රත්‍යය පිළිබඳව උන්වහන්සේට මේක හීන ප්‍රත්‍යක්ය. මේ ප්‍රනීත ප්‍රත්‍යක්ය. මේ මධ්‍යම මට්ටමේ ප්‍රත්‍යක්ය කියන මෙන්න මේ මැනීමෙන් උන්වහන්සේ දුර වෙනවා. මේ මැනීම අපේ සිතේ චිත්ත සංතානය තුළ කෙලෙස් උපදවනවා. අපි දකිනවා නම් මේ දේ හොඳයි මේ දේ නරකයි මේ දේ වඩාත් යහපත් පහසුයි සුවපහසුයි මේ විදිහට හිතනකොට අපේ සිතේ කෙලෙස් උපදිනවා. මේ නිසා යම්කිසි වික්ෂුන් වහන්සේ කෙනෙක් මේ විදිහට කටයුතු කරනවා නම් ඒක තුල අතරම උන්වහන්සේට කෙලෙස් හටගන්න හේතුවක් බවට පත් වෙනවා. හැබැයි අපිට සඳහන් කරනවා මෙන්න මේ කියන හීනය ප්‍රණීතය කියන විකල්පන අදහස් මේ යතහ සම්පතිකාංගයේ රකින්න භික්ෂුන් වහන්සේගේ දුරු වෙනවා. එනිසා සේනාසනේ හීන සේනාසනයක්ද ප්‍රණීත සේනාසනයක්ද කියලා උන්වහන්සේ හොයන්නේ නැහැ. ආන් ඒකෙන් සඳහන් කරනවා උන්වහන්සේට පහසුවක් බවට පත් වෙනවා මේ Taman හොඳ දේ මේක නරක දේ මේක තමයි වටිනා දේ මේ නොවටිනා දේ කියන මැනීමෙන් තොරව උන්වහන්සේ මධ්‍යස්ථව කටයුතු කරනවා අන්න ඒක උන්වහන්සේට ලැබෙන ප්‍රධාන ආනිසංසයක් බවට පත් වෙනවා අනුරෝධ විරෝධ පහණං ඇලුම්කම් විරුද්ධකම් කියන දෙක දුරු වෙනවා උන්වහන්සේට දැන් යතහ සම්පතිකාංගේ රකින නිසා තමන්ට ලැබෙන සේනාසනය තමන් පිළිගන්න නිසා උන්වහන්සේට කවුරු හරි කෙනෙක් පිළිබඳ වැඩි ඇලීමක් ඇති වෙන්නේ නැහැ. එහෙම නැත්නම් යම් කිසි ශේනාසනය පිළිබඳ වැඩි ඇලීමක් ඇති වෙන්නේ නැහැ. ඒ වගේම තමයි උන්වහන්සේ වෙන කෙනෙක්ව නැගිට්ටවල එන ඒ ශේනාසනය Tamanට ලබා ගන්න නැති නිසා ඒක හේතුවෙන් මේ යථා සම්පූර්ණකාංගය රකින වික්ෂුන් වහන්සේට විරුද්ධකම් ඇති වෙන්නේ නැහැ. ඉතින් මේ නිසා Tamanට ඇලුම්කම් සහ විරුද්ධකම් කියන දෙකම දුරු වීම මේ දුතාංගයේ තියෙන විශේෂ ආනිසංශ බවට පත් වෙනවා. අත්‍රිච්ඡතාය ద్వාරපිදහන. උන්වහන්සේට මේ හොඳ හොඳ දේවල් සොයා යෑමේ කියන අත්‍රිච්ඡතාවය <coughs> අත්‍රිච්ඡතාවය කියන එක ඇති වෙන්න මේ දේ හොඳ නැහැ ඊට වඩා හොඳ එකක් හොයාගන්න ඕනේ කියන මෙන්න මේ ලාමක ආශාව උන්වහන්සේට දුරු වෙනවා. ඒ සඳහා තියෙන දොරටුව වසා දැමෙනවා. අන්න ඒ නිසා මේ යථා සංස්කාරය රකින්න භික්ෂුන් වහන්සේට මේ අප්‍රිචතාවයේ ප්‍රහාණය වීමත් එක්තරා ආනිසංසයක් බවට පත් වෙනවා. අප්පිච්චතාදීනම් අනුලෝම මුතිතා අල්පේච්ඡතා ආදී කටයුතු වලට අනුලෝම පැවැත්මක් ඇති තත්ත්වයක් ඇති වෙනවා මේ යථා සම්පතිකාංගේ රකින්න භික්ෂුන් වහන්සේට. ඒ නිසා ඒකත් යථා සම්පතිකාංගයේ තියෙන එක්තරා ආනිසංශයක් බවට පත් වෙනවා. ඒ වාගේ මේ යථා සම්පතිකාංගය රකින භික්ෂුන් වහන්සේට ලැබෙන මේ ආනිසංස ටික අපිට බදන්තාචාර්ය අනුබුද්ධ බුද්ධ ഘോഷ මාහිම්පාණන් වහන්සේ ගාථා තුනකින් අපිට දක්වනවා. යං ලද්දන් තේන සන්තුට්ඨෝ යථා සම්තතිකෝ යති නිබ්බිකප්පෝ සුඛං සේති තින සම්තර කේසුපි මේ යථා සම්ප්‍රිතිකාංගය රකින භික්ෂුන් වහන්සේ යම් ලද්දන් තේන සන්තුෂ්ටෝ යම් සෙනසුනක් Tamanට ලැබෙනවද ඒ ලැබෙන සෙනසුනෙන් Taman සතුටු භාවයටපත් වෙනවා ඒ වගේම නිබ්බිකප්පෝ විකල්පයක් නැතුව ඒ කියන්නේ මේට වඩා හොඳ විකල්පයක් තියනවද කියලා බලන්නේ නැතුව සුඛංශේති සුවසේ සයනය කරනවා තින සම්තරකේ සුඛී උන්වහන්සේට ලැබෙන්නේ තන ඇතිරියක් නම් සෙනසුන විදිහට ඒ තන ඇතිරියෙත් බොහොම සුවසේ සයනය කරනවා නසෝ රජ්ජේති සෙට්ඨම් හි නං ලබ්ධාන කුම්පති සබ්බ්‍රහ්මචාරී නවකේ හිතේන අනුකම්පති නසෝ රජ්ජති සෙට්ඨම් හි තමන්ට ශ්‍රේෂ්ඨ හොඳ සේනාසනයක් ලැබුණා කියලා ඒ ශ්‍රේෂ්ඨ හොඳ සේනාසනේ ඇලීමක් ඇති කරගන්නේ නැහැ. හීනං ලද්දා නකුප්පති Tamanට ලාමක සේනාසනයක්, හීන වූ සේනාසනයක් ලැබුණ කියලා ඒ සේනාසනේ කිපෙන්නේ නැහැ. Tamanට වඩා හොඳ සේනාසනයක් ලැබුණා කියලා ඒක පිළිබඳව Taman සතුටු භාවයට ඇලීමකටපත් වෙන්නෙත් නැහැ. Tamanට හීන සේනාසනයක් ලැබුණා කියලා ඒක පිළිබඳව Taman කිපීමක් ඇති කරගන්නෙත් නැහැ. සබ්‍රහ්මචාරී නවකේ හිතේන අනුකම්පති නවක සබ්‍රහ්මචාරීන් වහන්සේලාගේ හිත සතුටු කරනවා උන්වහන්සේලා කවදාකවත් තමන්ට නවක භික්ෂුන් වහන්සේලාව ඉන්න ශේනාසනයකින් නැගිට්ටුවලා තමන් ඒ ශේනාසනය අරගන්න නැති නිසා ඒ නවක දහර සබ්‍රහ්මචාරීන් වහන්සේලාට හිත හිත භාවයටපත් වෙන උන්වහන්සේලාගේ හිත පහදවලා අනුකම්පා ඇති කරනවා තස්මා අරිය සතා චින්නම් මුනි පුංගව වන්නිතං අනුයුංජේත මේධාවි යථා සම්තත රාමතං තස්මා එන ඒ නිසා මේධාවි නොනති අරිය සතා චින්නම් නොඑක් ආර්යයන් වහන්සේලා විසින් පුරුදු කරන ලද නොනති වික්ෂුන් වහන්සේ අරිය සතා චින්නම් නොඑක් ආර්යයන් වහන්සේලා විසින් පුරුදු පුහුණු කරන ලද මොණිපුම්ගව වන්නතන් තථාගතයන් වහන්සේ විසින් ප්‍රශංසා කරන ලද යතහ සම්තතරාමතං යතහ සම්තතේ ඇලුණු භාවේ අනුජේත යෙදී කටයුතු කරන්නේය කියමින් යතහ සම්තතිකාංගේ ආංශංශ කතාව අවසන් කරනවා. ඒ අනුව බුද්ධඝෝසාචාර්යන් වහන්සේ අපට සඳහන් කරනවා අයං යතහ සම්පතිකංගේ සමාදාන විධානප්ප බෙහෙද බෙහෙදානිසංස වන්නනා මෙන්න මේ විදිහට යතහ සම්පතිකංගේ නැමැති දුතාංගේ සමාදාන විධාන ප්‍රභේද බෙහෙත් ආනිසංස වර්ණනාව නිමී කියලා සඳහන් කරනවා. ඉතින් මෙතනින් ඉදිරියට අපිට කතා කරන්න තියෙන්නේ මේ සජ්ජිකාංගය කියන දුතාංගේ විතරයි අපිට ඉතිරි වෙලා තියෙන්නේ. ඊට අනතුරුව මේ දුතාංග පිළිබඳව ප්‍රකීර්ණක අර්ථ විනිශ්චයක් අපිට සාකච්ඡා කරමින් දුතාංග නිර්දේශය අපිට අවසන් කරන්න හැකියාවක් ලැබෙනවා. ඉතින් මේ ප්‍රකීර්ණක කතා විනිශ්චයත් අපිට ටිකක් දීර්ඝව සාකච්ඡා කළ යුතු කරුණු කාරණා ටිකක් තිබෙනවා. ඉතින් මේ ශීලේ පතිත්තහය නරෝස්ස පඤ්ඤෝ චිත්තං පඤ්ඤංච භාවයන් ආතාපි නිපකෝ භික්ඛු සෝයිමං විජිතේ ජතන් යනුවෙන් භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු මේ සංසාර ඕගෙහි තරණය කරන සංසාර දුක තරණය කරන මේ තෘෂ්ණා ජටාව සිඳලන භික්ෂුන් වහන්සේ සිඳලන සත්පුරුෂයන් වහන්සේ විසින් තමන් වහන්සේගේ ශීලය ආරක්ෂා කරගන්න ශීලය අල්පේච්ඡතා ආදී ගුණධර්මයන්ගෙන් පරිපෝෂිත භාවයට පත් කරන්නට කිය යුතු මේ දුතාංග අතරේ යථා සම්පතිකාංගිකෙන් දුතාංගයත් අපි අවසන් කරමින් අද දවසෙත් මේ අමතපදං දේශනාව අපි සමාප්ත කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ දුතාංග කතාව එක්තරා විදිහකට භික්ෂුන් වහන්සේලා උදෙසා තියෙන දුතාංගයක් භික්ෂුන් වහන්සේලා උදෙසා තියෙන කතා බහක්. නමුත් ඒ කතා බහ තුළ අපේ මේ ගිහි පිරිසටත් මෙය අධ්‍යයනය කරන හැම සියලු දෙනාටමත් විශේෂ ආනිසංශ ගෙන දෙන විශේෂ වශයෙන් ප්‍රතිලාභ ගෙන දෙන දේශනාවක් බවට පත් වෙනවා. මේ දුතාංග කතාව ශ්‍රවණය කිරීමෙන් විශේෂයෙන් ගිහි පාර්ශවයන්ට Taman ඇසුරු කරන භික්ෂුන් වහන්සේලා තුළ පවත්නා වූ ගුණධර්ම සමුදාය පිළිබඳව අදහසක් ඇති කරගෙන උන්වහන්සේලාව ගෞරවයෙන් ඇසුරු කරන්ඩ මේ දුතාංගතාව ශ්‍රවණය කිරීම හේතු වෙනවා. ඒ වාගේම තමයි මේ තුළ තියෙන අල්පේච්ඡතාවයට අනුලොම් වන ඇවතුම් පැවතුම් සමුදායක්. මෙන්න මේ අල්පේච්ඡතාවයට අනුලොම් වන ඇවතුම් පැවතුම් සමුදාය Tamanට පරිහරණය කිරීමෙන් Tamante ඇවතුම් පිළිපැදීම තුළින් තමන්ගේ අල්පේච්ඡතා ආදී ගුණධර්ම සම්පාදනය කරන තමන්ගේ ශීලයත් ඒන් ශක්තිමත් භාවයටපත් කරන තමන්ටත් මේ බුදුරජාණන් වහන්සේ දේශනා කොට පැවදාල අමත පදං කියන මේ නිර්වාණ ගාමිනී මාර්ගය තුළ අසංකීරව ගමන් කරගන්නට නිවන් සාක්ෂාත් කරගන්නට වටිනා කින උපකාරයක් බවට පත් වෙනවා. ඒ නිසා මේ දුතාංග කතාවත් මනවින් ශ්‍රවණය කරමින් තමන්ගේ නිවන් ගමන සම්පාදනය කරගන්න අවශ්‍ය පහසු විහරණය සලසා ගැනීමට මේ සියලු කුසල ධර්මයන් එකසේම හේතු වේවා. ඉතින් අපි මේ බොහෝ දිනෙකට ලබා දෙන ධර්ම දානමේ කුසලය හැම සියලු දිනාටම උතුම් නිවනින් සැනසෙන්නට නිවන් පිණිස හේතුන කුසලයක් බවට පත් වේවා. ඉතින් මේ දක්වා බොහෝ කාලයක් මේ වැඩසටහන අඛණ්ඩව පවත්වාගෙන ඉන්න අපට උපකාරයේ පිණිස පවත්නා සෑම සුදු දිව්‍යතා මණ්ඩලයටත් මේ අපේ කුසලය එකසේම පුණ්‍යානුමෝදනා බවට පත් වේවා කියන අදහසින් දෙවියන්පත් පින් අනුමෝදන් කිරීමෙන් අපි අද දවසේත් අමත පදං දේශනාව સમાપ્ત කරනවා සම්සුර දිනාටම පෙරවන් සරණයි ආකාශත්තා ච බුම්මත්තා දීවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ශාසනං ආකාශත්තා ච බුම්මත්තා දීවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං ආකාශත්තා ච භුම්මත්තා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු මං පරන්ති